Thank you. සම්‍යක් සම්බුද්ධ දසකලධාරී සරුවක්තරාජෝස්තමයන් වහන්සේ අභියේත බෝධිරාජාණන් වහන්සේ අභියේත සීලවන්තව බුද්ධ පූජා බෝධි පූජා පවත්වා අනතුරු හැරැස්වෙන ස්වාමණේරා ධර්ම දේශනාවේ සූදානම්. ඉන්නා ගයා සමරපුර නැතිතුමාගේ ජන්මදිනයේ ආදර්ශ එතුමා කරුණාවෙන් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ නමස්කාර පාරමයේ තේරුම අද අවසර ලැබේවා කියලා. එතුමා සමාධියට ඒකාලේ නිදෙන්න පුළුවන්. අද දවසේ කාලේ ඉස්කමක් සිද්ධ වෙච්චා. එතුමා නැවතේ දේශනේ සවන් දෙවි. දැන් අපේ මේ නමස්කාර පාරමයේ සම්බන්ධ කෙටි අනුශාසනාවට සමන් දෙන්න සාවධාන වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ නමස්කාර පාඨය ලෝකාවේ වදාළ සිලෝ සරුවක්යන් වහන්සේලාගේ ප්‍රේමකයෙන් දේශනා කරන පාඨය. මේ දේශනාව බුද්ධ අනුශාසක භාවනාව. නමස්කාර පාඨයේ අභ්‍යස්තරයේ තියෙන බුද්ධානුස්සති භාවනාව. සමත භාවනාව අතරේ බුද්ධානුස්සති භාවනාවයි කියලා මේ නමස්කාර පාඩය. දෙතේරම මේයි. ඒ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එක දෙතේ. නමෝ කියන්නේ නමස්කාර වේවා නමෝ අත්කුත්තේ තේමයි නමස්කාර වේවා කාටද තස්ස තස්ස කියන්නේ සමුලාකාරයක්නේ ඒ කියන තේරුම කාටද විශේෂණය වෙන්නේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පද තුනටයි තස්ස භාග්‍යවතු නමෝ තස්ස අරහතෝ නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ එමය පද සංකල්පය ඒ භාග්‍යවත් වහන්සේට නමස්කාර වේවා. ඒ රහතුන් වහන්සේට නමස්කාර වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එකයි නමස්කාර කියන අද සංකල්පයෙන් කියන්නේ. අපි සලකා බලමු මේ ලෝක සාගරයේදී දෙවියන්, ත්‍ක්මයන්, එවැගේම පරිදාරුවන් නානාත්කාර ඒතරේ අය දාතක කීතරයක් මේක ප්‍රකාශ කරනවා. ඉර කතාව මේ නමස්කාර පාඨය මම ඉතල අකන්තය ගැන දැනතාවගෙන් ඉතර කියනවා. බුදුමගාතේ ඕදිනා උද්දානසති භාවනා බොහෝ දියුණුවට වැඩෙනවා. සමාධියේ නාමුලරන් කටේ ක්‍රියාවන මේ නමස්කාර පාඨයේ සිය දහස් ගණන් ආව කියවලා හිතනවා වශයෙන්. එනිසා කියවලා සමාන වශයෙන් ඇතුලේ ඉතිින් දෙකේවලා. ඒක උදාහරණ සුති භාවනාව. එතන නවාරණාදී බුදු ගුණ අතුරෙන් තුනක්ම කියලේවා. භාගවා ගුණේ, අරහත් ගුණේ, සම්මා සම්බුද්ධ ගුණේ. දැන් අපි සමස්කාරවලු ඉස්සර නමෝ කියන්නේ කොහොමද කියලා. නමෝ කියන්නේ නමස්කාර ක්‍රම තුනක් තියෙනවා. කාය වන්දනා, චිත්ත වන්දනා නැත්නම් වාචී වන්දනා, මනෝ වන්දනා. කාය වන්දනා, වාචී වන්දනා, මනෝ වන්දනා. බුදුරජාණන් වහන්සේට පරිණාම මේ තුන් ආකාරයෙන් නමස්කාර කරනවා. දැන් ස්වාමීන් වහන්සේදී වදිනකොට බෝධින ඕකාස වන්දාමි කන්තේ කියන වාගේ මේ තුන් ආකාරයෙන් නමස්කාර කෙරේ. කාය වන්දනාව ගන්න පසඟ පිටුවා බැඳීමයි. කය අසුර වුණා පසඟ පිටුවා වන්දනාවට. දෙතන දෙනලමින් නලද. කියන්නේ ඇත්ත විල කියන්නේ ඇත්තේද? දෙන කියන්නේ පස්තරයක් කලින් යමක් ආස්තරණයක ඉඳගෙන ළඟින්නේ ඒ ආස්තරණයේ පසඟ කියන්නේ ඕනේ. ඒ කියන්නේ දෙවලෙට නලද. මේක කියනවා පංචංග ප්‍රතික්ෂාපිතේන අභිවාදේ අභිවාදේ අංග පහකින් යුතු වන්දනාවද ඒක තමයි කාය වන්දනා සාපේන අංජලි කාර්යයේ ඒ කියන්නේ අසවිමිත වන්දනාවෙන් හිතගෙන දෝෂ එක්කාසු කොට පපෝචනින් කියාගෙන වන්දනා කරනවා ඒක කියනවා අංජලි කාර්ය වන්දනා ඒ කියන්නේ සමහර කෙනෙක් දෝෂ මුදුන තියාගන්නවා නමුත් ඒක නියම ක්‍රමේ පපෝචකලින් ඒකට එකාත්මක හැදීම. ඒකට කියන්නේ ඉතේ නැහැ. සංවරය. ඒක නිසා ඒ අන්තරේ කර්ම වන්දනා. කාමන උත්පුත වන්දනා කියලා කායවලින් ක්‍රමයක්. ඒ කියන්නේ කායෙන් ඇදී යන්නේ ඉතගෙන උත්පුතේ වාගේලා වදිනවා. ඊළඟට කාමන ධර්ම නවත්තාව කියලා කාය වන්දනාවක්. ඒ බුදුරජාණන් වහන්සේ හැමදේම අනුමත කරලා නැහැ. ඇතන් අය වන්දනා කරනවා. නමුත් මේ කරන්නේ අභිවාදනය නම් අසලදී ගුවා වන්දනා පිළිගන්නවා. එතන කියනවානේ අභිවාදන සීලිස්ස එච්ඡා වර්ධාපේ ධාමිනෝ සත්කාරෝග අනුවාචන්ති ආයුවන්ව සුඛං කරා. ඉතින් අභිවාදන කියන්නේ පසලදී ගුවා වන්දනාට එතන වැඩි කියන්නේ ගෞරව කරන්නාට ආරිත ස්වර්ණ චතුර බල කියන ආනිසත් ධර්ම අතරක් වැඩිවා. ඒකේ ලබ කුඩා ධර්මයේ නැහැ. වැඩි කියක් වැඩෙනකොට ආයු ස්වර්ණ චතුර බල ප්‍රඥාව පහළ වැඩිලා. සුවණින් අදිනවා. දැන් ඒකවලට බෞද්ධයන් වශයෙන් අපි මෙතන වඳුරලා ගන්න මේ සතර සීකාවක් කරන වන්දනාවක කාය වන්දනාවයි. ඊළඟ වචනින් අපි වදිනවා. දැන් අනුමෝදාංශය භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් කියන වචනේ කියනවනේ ඒක වාක්‍ය වචනවා. යාමේ හිත තුලින් අපි හදතුලින් ඒ චේතනාවක් ඇති කරගන්න. වාක්‍යයක් අනිකම් සම්මා සම්බුද්දජාන සාචේතනාවේ වන්දනාව මේවා. ඉතින් මේක ආධින කරනවා. මේ විදිහට කාය වන්දනා, වචී වන්දනා, මනෝ වන්දනා කියන තුන් ආකාරයේ වැඩිමයි මෙතන නමෝ කියන වත් අකුරු දෙකකින් කියනවා. සමස්කාර වේවා. ඊළඟට භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ සිංහල රටේ තියෙන යම් කිසි වචනයක් ප්‍රකාශ කරන සුබ ගණයකින් පටන් ගන්න කියලා. දැන් නමෝ තත්ස කියනකොට හොඳම සුභ ගානයක් ඇදලා තියෙනවා. නමෝ තත් කියන අකුරු තුනේ කණේ සුභයි. ඒක නෙමෙයි යකනේ කියලා. මුල් අකුර ලඟුයි අග අකුර දෙක අග අකුර අග අකුරයි දුරයි. ඒක ගුරු තිගණයක් ඇස්සේ හඳුන්වනවා. යකිත දුරුෝ දෙයම දුරුකුවක්. වාගේම භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධත්වයේ එතන මුලින් තියෙනවා මුසුබ ගන්න. කොහොමද? පයන්න තියෙන භාග තියෙන අකුරු දෙකක තියෙනවට නාගනේ. එතන තියෙන සුබ ගන්නය. ඒක තියෙන ආයු ගන්නේ කියේ. ආයුෂයත් ගන්නය. ඒ වගේම ඕ අරහ කියනකොට එතන සුබ ගන්නයක් කියනකොට භාගනේ කියේ. මුල් අකුරේ ගුරුයි අදාළ දෙක ලකුණු. ඒක කියන්නේ යසස් ගන්නේ කියලා. යසස් සුබ ලැබෙනවා. වගේම අනිත් ඒවා ඒ වගේ සුබ ගන්න තියෙද්දී. දැන් මේක ලෝකුරා බුදුරයන් වහන්සේගේ ශාස්ත්‍රය ගාලකලා නෙමෙයි. ඒකේ ධර්මතාවක්. සර්වඥාන්තලගේ සීලෝදයේ පිටරේන වචන විකාශයේ සුබ ඉෂ්ට විද්වාන්ගෙන් දෙන වචන. ඒතර මේ වචනය ප්‍රජානන් මහන්සේලාගෙන් ආරම්භ වන අතර ඕකෙ නෙමෙයි අසංකේය අප්‍රමේය ආර්යයන් වහන්සේලා වහන්සේලා කරපු වචනයක්. කාර්යනාග මහා මාත්‍යාදී දෙවියන් ප්‍රඥා භාවිතා කරන වචනයක්. ඉස්ලාමයේක ධාමත්ම ගරු කටයුතු වන්දනාවක් කියන එක පරිණින් යටි තෝරගන්න. ඊළඟට සලකා බලමු මේ ගුණ පද තුනේ තේරුම දෙක. මෙතන සඳහන් වෙනවා පගල ගෝකේන වචනයක්. ඒකේ ප්‍රථම විග්‍රහයේ භාගවා එතන සතියවත් කියන්නේ ඒකේ කියන්නේ භාගතුන් වහන්සේ ඒ කියන එකයි මේ වාක්‍ය නමුත් අපි සිංහලෙන් කියන භාගතුන් වහන්සේට වන්දනා වේවා. එතකොට මේකෙන්දී භගවත් ඥානෙ මොන තේරෙකොටින්ද? මේක බොහෝ විචිත්‍ර තේරුම් ගන්නක් තියෙනවා. විචිත්‍රාගයනේ පුරාණ අර්ථ කතාවේ තේරුම් ගන්න හයක්. භාග්‍යමා භක්තවා යුක්තෝ භගේච විපස්සවා භක්තවාන්ත ගමනෝ භවේසු භගවා සතෝ මේක ආකාරයෙන් තේරුම් ගන්න. භාග්‍යවා ඉතිේ භගවා භාග්‍යවා ඉතිේ භගවා භවේන් යුක්තෝ ඉතිේ භගවා විපස්සවා ඉතිේ භගවා භක්තවා ඉතිේ භගවා භවයේ සුවම්ත ගමන වේදී භවය. මේ තේරුම් සහය. අපි ටිකක් පහදා ගන්න. භාග්‍යවා භගවා කියන මේ වචනේ තේරුම සර්වඥානවත් භාග්‍යවන්තයි. ඒ කියන්නේ බුද්ධ පාරක ධර්ම සමස්තේසත් පාරමී ධර්මයේ නැති පුණ්‍ය භාග්‍යයෙන් භාග්‍යවන්තයි. අර්ථකථාවේ දක්වන මේ අදහස. ලෝක ධර්මයේ දෙවියන්, ග්‍රහණයන්, මිනිසයන්, දෙවියන් ඇවිල්ලා අතරද කත් කර ගන්නවා නම් යම් කා කුසල සංභාරයතු පුණ්‍ය භාග්‍යයතු අපේ සරුවඥයන් වහන්සේ කිසි අසංකේය කල්පලක්ෂයේ තුල කුතුහා ප්‍රකාරයක් කරවන්නා ලද පාරමී පුණ්‍ය භාග්‍යයේ අර සියලුම ලෝක සත්‍යයන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සත සහස්‍ර ගුණයෙන් අධිකයි කියලා සඳහන් කරනවා ඒ තරම් පුණ්‍ය භාග්‍යයක් එන කරුවක් යනවා දෙයට පවතින. ඒසා පුණ්‍ය භාග්‍යයන් සමානාගත බැවින් භගවා කියන මේ ගුණ නාමය ලැබෙනවා. අනික භගවායිතේ භගවා කියන්නේ එන කරුවක් යනවා දෙයේ සතර මාර්ග ඥානයේ ලකන්නේ තියෙන සීලම ප්‍රතිවිරුද්ධ ඥාන සියල්ලම නැතුව. එද දන්නවා. ප්‍රතිඥාඥානයේ ප්‍රධාන වන්නේ ක්ලේශය. ක්ලේශ සංභාවය. ඒ ක්ලේශ සංභාවය කියවම සංග්‍රහ කරනවා ප්‍රධාන පන්තියක් වෙනවා. ඒ සාසන සකල ක්ලේශ නැති මේ මාර්ග ධර්මය ඉදලා. ඒක බලක් නෙමෙයි. ක්ලේශමාර, ස්කන්ධමාර, අභිසයිස්කාර මාර, දීප පුත්‍රමාර, මත්මාර කියලා ලෝකේ මාර්ග ධර්ම පහක් තියෙනවා. ඒ පංච මාර්ග ධර්ම එන සරුවක් යනවා ඒ බෝධි මුලයේදී ඉඳගෙන යනවා. එතන මාර්ග කියන්නේ ඉතින් ඔක්කොටම නෙමෙයි. හැබැයි මෙතන ඉතින් එකේ ඉන්න අනෙක් අතරම ඉතින් දේවල් නෙමෙයි ධර්මස්වභාව. වේදනය 1500ක් වගේ තියෙන කෙලෙස් කෙලෙස්. ලෝභ දෝෂ මොහ ආදී උපක්‍රේ ඔක්කොම සංඛ්‍යාකරණ 1500ක්. ඒ සියලුම වේදයන් වාසනාවයි කරන කෙරදා. ස්කන්ධ කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය ප්‍රාධාව. ඉතා පංචස්කන්ධේ මාර්ග ධර්මයක් ලෙස අඳුනනවා. අනික අනිසංස්කාර. අනිසංස්කාර කියන්නේ කුසල කුසල. කාර්ය. කුසල කුසල කර්ම ඒකට බාධා කරනවා. ඒ නිසා ඒකත් කෙරදා. ඊළඟට දීපුත්‍ර මාර්ගය කියන්නේ වස්වාදී දීපුත්‍රයයි. වතුරාම ජීවිතය කියන්නේ පයෙන් එකදම දිවි ලෝකයේන සාක් කෙදවල පිරාවේ. ඔතන කෙදවල තියෙනවා නම් බ්‍රහ්ම ලෝක දෙක කොටෝගේ යටතේ පවත් ගන්න සාක්ෂරන් ගන්නයි. ඒකනම් තේරෙවන්ත. ඒක නැත්නම් යන්නේ මහා පිළිකි. ඒකේ ගියා මහාම අධික නාමයක් ඇතුළේ. ඕමේ ඕනකම තියෙනවා ඔබ ඉන්න සත්‍යයෙන් වඩා ඉහළ මෙයා ඔබේ යටතේ තියෙනවා ගන්නේ. නිසා රහත් වෙනාට කැමති නැහැ. රජේ බුදු වෙනාට කැමති නැහැ. ලෝකුරා බුදු වෙනාට කැමති නැහැ. බඹරෝලන්ට ධ්‍යාන වලට කැමති නැහැ. හැබැයි මේ කාම ලෝක උපදිනාට කැමති. ඒ සඳහා කුසල කරනවාට කැමති. ඕකේ යකත් පිළිතේ ඉක්මවා යනවාට කැමති නැහැ. ඒ නිසා ඔහු මාන්නේ අඩක කොමනිසා උච්චල පින්යති කෙනෙක් වුණ අර උසස් ගුණ ලබන්නා වූ අයට බාධා කරනවා. හැබැයි හැමදෙනාම කියන්නේ නැහැ. දැන් මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන කාලේ පරාතක දෙන්නේ. අපේ සරුවඥාන් වහන්සේට මහා දේශන සකන් කරන්නට ආවා කියන්නේ අපේ සරුවඥාන් වහන්සේ පාරමිතා භූමියේදී ජාතික අක්ෂරයක් තිබුණා. වේදතුරක් ගැනදී සිදුවේ සිටියා. අන්නේ විසාවනාදේ මොනපාද සිදුනම ඒ මාර්ගයේ පුත්‍රයාගේ බලයේ කරුවක් කරනවා සිදුදයක්. අනික මාතුමාගේ මත්මාර්ග කියලා කියන්නේ ස්වභාවයෙන් සිදුවෙන මාර්ගය. උපාන්නනම් අනිවාර්යෙන් මහදේ. නමුත් සරුවක්යන් මහත්තයේ බුදු වේක නිසා මේ ඉදිරියට සිදුවෙන මේ මාර්ගය නැති කරා. අධිරාමර වුණා. ඒ නිසා පංචමාර්යයන් මෙදදමු වශයෙන් සරුවක්යන් වහන්සේ භගවා කියන ගුණය සමන්නාය. පබ්බේ යුක්තෝ කියන්නේ ලෝකයේ සම්මත සහාග ධර්ම හයක් තියෙනවා. අයිස්වාරය, ධර්ම, යකස්, ත්‍රේ, පාප, ප්‍රයත්න කියනවා. අයිස්වාරය කියන්නේ තමන් වහන්සේගේ ඥාන අභිඥා බලපෑම. ඒ කියන්නේ සරුවක් යන වහන්සේ ඕනෑම දෙයක් අධිකාර කරලා ඒවා සිද්ධ කරන්න පුළුවන්. අර ඒක කතාවක් කියනවා කොච්චර කුඩා වෙන්න පුළුවන්ද? අප කියන්නේ සතරේ අවකාශයට. අප කියන්නේ කිව්වම අභයයෙන් භාගයක් අභයයෙන් භාගයක් තමයි අප කියන්නේ. අප කියන්නේ අතර සම්මුතිය. වාඩි වෙලා තියෙනවා. හිටගෙන තියෙනවා. ඒ වගේම සැකෙලා තියෙනවා. ඒක පුදුම ආශ්චර්යයක්. සමාන වාසේ කුඩා වෙන්නේ අප කියන්නේ ලොකු කරන්නේ. නමුත් දකින්න හොඳ දෙන්නේ අප කියන්නේ ඇතුලේ සිව් ඉතිරි අවකාශය. සමාජාත් කැමතින ඒක ඇතුළේදී උසස් කරලා පුළුවන්. ඒ තරම් උන්වහන්සේ චිත් පරිස්වාරියක් තියෙනවා. අයිස්වාරිය කියන්නේ බලයෙන් බලනවාක් කියනවා. ඒ ඔක්කොම සිද්ධුනේ පුණ්‍ය භාවනෙමයි. නිසා කරුවක් යනවා ඇත්තේ අර ඉසුරුමත් බව සමාධි ඉස්තර බව අවිඥා ඉස්තර බව චිත්ත ඉස්තර බව ඇති නිසා ඒකත් ආර්ථික ධර්මයක්. අනිත් කාර්යය තමයි ධර්ම. ඉස්තරයේ ධර්ම. ධර්ම කියන්නේ නව ලෝකලා කාර්යය. සතර මාර්ග, සතර පාල, නිර්වාණය. ඒ කියන්නේ එකවර ලැබුණා නෙමෙයි. එක ආත්මේ ලැබුණාට සෝවාන් සකදාගාමි මාර්ගඵල ලබලා ඒක ඉක්මවා කියන. සකදාගාමි අනාගාමි මාර්ගඵල ලබලා ඉක්මවා කියන. අරහත් මාර්ගයක් ඉක්මවලා කියන්නේ සංසාරයේ ඒකයි කියන්නේ. නමුත් උන්වහන්සේ සියලු නාමයේ කෙනෙක් කායයට හඳුන්වන්නේ. නාමෝත්‍රා ධර්මයේ වාදයේ ප්‍රතිලාභ කළා. ඉතා නාමෝත්‍රා ධර්ම ඓශ්වර්යය සැදෙන්නේ භගවාගිරේ. ඒකද ධර්ම භාගය. යකත් කියලා කියන්නේ ලෝකධාතිය කැටේ පවන්නා ගුණ කතරේ. ගුණ කතරේ දෙවියන්, රක්ෂයන්, මිනිසයන්, සාග සුපර්ණ ආදී හැම දෙනාටද ඒ සරුවඥානවාදී ගුණ පතනය දකප නැතිනේ කියනවා. කල්ලාමෝ පිච්චිතාවෝ අමුද්ගතෝ කියලා හඳුන්වන්නේ ඒකයි. ඒ ප්‍රේතෝ ඉවරදෙව් ගුණ කතාව රෝගාවේ ඒකට නැතිනේ කියනවා. ඒකව තමයි ශාස්ත්‍ර ශ්‍රාවකයන් මෙතන පරිවත වෙන්නේ. ඒ ලෝකයේ කිසිම ශාස්ත්‍ර කෙනෙකුට එකම ශ්‍රාවකකද සාක්ෂියේ නැහැ. ඒ ශ්‍රාවකකේ තමයි තමන්ගේ අයිතිකාරය යකි කියලා හඳුන්වන්නේ. ඒ ශ්‍රාවක ප්‍රතිදේ ගුණ කපන එක එතකොට ශ්‍රාවක නිසා ඒකා දුන. තමන් වහන්සේගේ බුදුබණ අහන සූවිසි අත්‍යන්තයේ නවකෝටි කර්මයක් දෙන ශ්‍රාවක බාහිර පස්තුනා මාර්ග පාඩය. ඒ තමයි යකන්. සීලයේ රෝපකාරයේ කිසිම කෙනෙකුට නැති විශිෂ්ට වූ රූප සම්පත්තියක් තියෙනවා. ලෝකේ ඉස්සත්ම රූප සම්පත්තියේ ප්‍රඥාවද දක්ෂිනේකුතුවක් නැහැ සරුවක් කරනාගේ රූප සංපත්තිය සමාන රූප සංපත්තිය. මාර්ගය. දෙවිනුවට මාර්ගයකුතුවක් ඒ දෙකම ත්‍යාගයෙන් ත්‍යාග සම්පූර්ණ මාර්ගය. ඒ කර්මය අසීමිත වූ අනුරූපමේය වූ අසහාය වූ අසමාන වූ රූප සංපත්තියක් පවතිනවා. ඒ නිසාද සරුවක් කරනාට අර ස්ත්‍රී සංකල්පයේ තියෙන භාග්‍ය සංකල්පයේ තියෙනවා. ඒ භාග්‍යයේ තියෙනවා. ඊළඟට කාම ප්‍රයත්න. කාම කියන්නේ කැමති කැමති දේ කරන්න පුළුවන්. කාමනාවේ ඕනතරම් කැමති දේ ඒක කමලින් කරන්න පුළුවන්. ඒකට කියන කාම භාග්‍ය කියනවා. ප්‍රයත්න කියන්නේ වීර්යය. නාතේ සිංහිය වේව ඉලක්කවත් වීර්යය වේන්නේ. හැම වෙලාවෙම වීර්ය අනුකරකත්වය පවත්වන්න සමර්ථයි. කප් විරියත් ආනිච්චේලාද අපලොස් ස්වාමීන් වහන්සේ නිත්‍යය. එන්න මේ කියන භාවිකාත්ම කය යුක්ත ධර්මයක සර්වඥාන්සේ භගවා කෙනෙකුගේ සම්බන්ධ වෙනවා. ඉවත් සමාජයේ භගවා කියේ ලෝකයේ යන්තා ධර්මතාවයක කුසල කුසල කාවත්‍ය අනාත්‍ය දීල ප්‍රණීත කුසල සුඛ සංස්කෘතිභාගාදී මේ නම් තියෙනවා මේ ධර්ම. ඒ ඔක්කොම දෙලෙදා දේශනා කරා. ස්කන්ධ වශයෙන් දෙලෙදා දේශනා කරනවා ආයතන වශයෙන් ධාතු වශයෙන් කපිලාරි සත්‍ය වශයෙන් ප්‍රතිසංස්කාර වශයෙන් සූත්‍රාක්‍ය වශයෙන් নানা විදිහේ දේශනා කරලා දෙලෙදා. අර දේශනා කතා කරනවා දැන් චක්කෝ සෝත ගාන දිවා කාය ඒවා ඔක්කොම බෙදෙනවා වුණාට තේරෙනවා. එතෙන් ධර්මයේ බෙදෙනවා දක්වන්නේ හේතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න අය තම තමා පතර දුරු කරගත්තා වූ සමථ විපස්සනා භාවනා අනුව ඒ අතර රැඳෙන රටන තියෙනවා. ඒකාගේ එක එක්කෙනාට වැටෙන වචන වැටෙන නිසායි විවිධාකාරයෙන් ධර්මයේ බෙදෙලා දේශනා කෙරේ. දෙස්කා ධර්මයේ බෙදෙමින් දේශනා කළ දෙයින්ද සර්වඥාන් වාසේ භගවා කියන ගුණේ සමන්වාද වේ. තවත් කාර්යයක් තමයි භක්තවාදී සේවාදවා. ඒ කියන්නේ භජනය කළ දෙයින් භගවන් වහන්සේ භජනය කෙරේ. විවේක විහෙරණ විමුක්ත. විවේක කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. විවේක තුනක් තියෙනවා. ඒවා කියන්නේ දිව්‍ය විහාර, ධර්ම විහාර, ආන විහාර කියලා විවේක තුනක් තියෙනවා. විමෝක්ෂ කියන්නේ පුඤ්ඤත විමෝක්ෂ, අනිත්‍ය විමෝක්ෂ, අපනිත විමෝක්ෂ කියලා විමෝක්ෂ තුනක් තියෙනවා. ඒ අතරේ අෂ්ට විමෝක්ෂ, අෂ්ට අභිභායතන ආදී ලෞකිකෝද එවාගෙම ලෝකෝත්තර පරසමාපත්‍ය ආදී වූද උත්තරී පරිසභාව. එනි මිනිස්යාට වඩා ඉහළින් තියෙන කාරණය මිනිස්යාට දැක්කේ මිනිස්ය කප්පේ ඉක්මවා ගිය උසස් ගුණ ධර්මයන් කියලා අර්ථය පාදලේ කළා. ආරණ්‍ය තේලාසන, විවේක තේලාසන, ගාන්ත තේලාසන ඒවා පරිණේ කරමින් මේ උසස් ප්‍රතිපත්තියන් උසස් අධිමුඛාභයන් උසස් ලැබුවා. එනිසාද ඒ උත්තරේ මනස ගාමිනියන් කඩිනේ කළා කියන්නේ භගවා කියනවා. අනික තමයි භවයේ සුවන්ත ගමනෝ කිසි භගවා කියන්නේ ලෝකධාතේ තියෙනවා නැවත නැවත උපදින ජරා මරණයන් පස්සෙන භවයන් නමය. භවනමයක් තියෙනවා. මොනවාද? ආත්ම භව, රූප භව, අරූප භව කියන තුනක් තියෙනවා. ආත්ම භවයේ අනිත්‍ය ප්‍රත්‍යය කර්මයේට වසවන්නේ ජීව ලෝකයේ දක්වා තියෙන භූම 11 කියනවා කාම කවර. රූපගාමී ප්‍රථම ඥාන රක්මනව තුනේ රක්ම කාර්යයන් දෙකේ බබතරයේ සිට අකනිකා බබතරයේ දක්වා රූපී රක්ම ලෝක 16ක් තියෙනවා. ඒ ප්‍රමාණයට කියනවා රූප කවර. අරූප ගාමී කියන්නේ ආකාසානච්ඡාතන විඤ්ඤාණච්ඡාතන ආත්මච්ඡාඥාතන නේකඥාන සංඥාතන කියන්නේ අනුක ලෝක අට. දෙපෙතිනාම භෝමි 31. ඒ 31 තුනට බෙදෙනවා කාමකාවය 11යි, රූපකව 16යි, අනුකව 8යි. සාධන සංඥා භව, අසංඥා භව, නේක සංඥා, නාසංඥා භව කියලා කොටස් තුනක්. සංඥා කියන්නේ හිත තියෙන. හිත තියෙන භව. අප්‍රඥා භාව කියන්නේ නැති. දේව සංඥා නා සංඥා භාව කියන්නේ ඇත්තේ නැති නැත්තේ නැති කියන මාර්ගයක සත්‍යය. ඒ අප්‍රඥා භාවය කියන්නේ අසංකේ ඵලය. ඒකක් ඇත්තම නැහැ. කල්පපන්තිය මේ එකදී ජීවත් වෙනවා ජීවත් වෙනවා කියලාට මේ පිළිමියක් කියවාගේ පවතිනවා. එකක් නැහැ. දේව සංඥා නා සංඥා භාවය කියන්නේ දේව සංඥා නා සංඥා කියන බව කරේ. ඒ දෙක අරගෙන අනිත් සියලුම විචිරණය විස්තර විචිරණය සංඥා භාවය කියන එකට ගැටෙනවා. ඒකනේ කාම භාවය 11යි, රූප භාවයෙන් 5යි, අරුත් භාවයෙන් 3යි. සියලු විචිරණය. ඒකට කියනවා සංඥා භාව, අසංඥා භාව, දේව සංඥා, නාසංඥා භාව. ඊළඟට ඒකෝකාර භාව, චතුෝකාර භාව, පංචෝකාර භාව කියලා තවත් තුනකට බෙදෙනවා මේ කිසියෙක විතරේ. ඒක ඕකාර බව කියන්නේ ඕකාරක ස්කන්ධයන් තමයි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, ස්කන්ධය කියනවා ඕකාරය. එකම ස්කන්ධයක් කියන බවේ ඒක ඕකාර බවයි. ස්කන්ධ දෙකක් කියන බවේ ස්කන්ධ හතරක් කියන බවේ චතු ඕකාර බවයි. ස්කන්ධ පහක් කියන බව පංච ඕකාර බවයි. එකම ස්කන්ධයක් කියන බව එකයි කියන්නේ සංඥා බවයි. නැත්නම් සංඥා අසංඥායි. ඒකේ ලෝකස්කන්ධයේ පමණ අනිත් ස්කන්ධ දෙකක් වන්නේ. චතුෝකාර භවයෙන් අරූප භූමිය හතරයි. ඒ කියන්නේ රූපස්කන්ධයේ නැති අරූපස්කන්ධ හතර පමණයි. වේදනා, සංඥා, සංකාර, විඥාන පමණයි. ඒ ස්ථාන පහ අරුණා අනිත්‍ය ස්ථාන 26 වල ඉතිරි භූමිය 26ම පංචෝකාර භවය. එනම් කාම භව 11යි රූපකාමය 16 අසංයකාරය ඇතුලේ 15යි ඒ විදිහයි. ඒ කියන්නේ කියන පංචෝකාර භාව. මෙන්න මේ නව මහා භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒකට වෙනක් ඉස්සරහට තියෙන්නේ ඒ ලාභයට ඇති උත්පත්ති වේලා විස්පන්දනයේ ඉස්සරහයි ආයතන වේලා ධාතු වේලා ඔක්කොම සත්‍ය මෙච්චරයි, වේදනා මෙච්චරයි, ප්‍රඥා මෙච්චරයි, චිත්ත මෙච්චරයි කියලා ඔක්කොම ගෝල්ලා ගේරලා බුදුරජාණන් වහන්සේ විපස්සනාට දක්වලා දෙනවා. දැන් මෙතන මෙන්න මේ නවමහා භාවයේදී නැවත නැවත භවයෙන් භවයට ගෙන යන ධර්මතාවක් තියෙනවා. එනවා ධර්මතාව උස්නාව. උස්නාවට කියනවා භව දෙත්ති කියලා නේ. භව දෙත්ති කියලා කියනවා. භවයෙන් භවයට ගෙන යනවා. දෙත්ති කියන්නේ ගෙන යන එක කියලා. එතකොට මේ භවමිත්‍ති කියන ප්‍රශ්නාව මේ භූමිත්‍ති දෙකට ගෙන යනවා මේ ස්කන්ධ පංචකය. කොහොමද ගෙනියන්නේ? උත්පත්ති මාර්ග වශයෙන්. උත්පත්ති කියන්නේ දෙන්නේ මේ ප්‍රශ්නාවෙන් තමයි භවයෙන් භවයට. ප්‍රශ්නාවමක් නෙමෙයි ප්‍රශ්නාවට සහායකෝ ඉන්නවා තව හතර දෙනෙක්. ප්‍රශ්නාවට සහායකයන් හතර දෙනෙක් ප්‍රධාන පස්සේ හතර දෙනෙක් ඉන්නවා. ප්‍රශ්නාවත් එක පස් දෙනා. තවත් ක්ෂේත්‍රයකට තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ පස් දෙනාගේ සම්බන්ධ සම්බන්ධයෙන් කුණාව තමයි මේ භවයෙන් භවයට ස්කන්ධ ගෙන යන්නේ නැත්නම් උත්පත්තියට ගෙන යන්නේ. ඒකෝද ඒ ස්කන්ධ සංකතිය ගෙන යන්නේ කුණාවේ ප්‍රකේත තියෙන එක විආකාර. ඒ එක විආකාරයෙන් කුණාවට කියනවා භවයේ භවයෙන් භවයට ගෙන යන්නේ කියලා. කොහොමද ඒක විආකාර කියන්නේ කුණාවට? රුචිලාව ධර්මතාවයෙන් එකයි. ඒක තුනට බෙදෙනවා කාම කුණා, භව කුණා, විභව කුණා කියලා. කාම සංඥා, භව සංඥා, විභව සංඥා. කාම සංඥා කියන්නේ මේ කාම භෝගිය කාම වස්තුන් පිළිබඳව තියෙන කුණා. භව සංඥා කියන්නේ ඥාත නැත උපදින මේ ආකාරය අහවල් හැමදේ සදාකාලිකයි නැවත මැරෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියලා දෘෂ්ටියක් කියනවා සාස්වත කියලා. සදාකාලික ආඥා පිළිගැනීමේ දෘෂ්ටිය සාස්වත. ඒ සාස්වත කියන සදාකාලික ආඥා පිළිගන්න දෘෂ්ටියක් එකමිත්‍ර වෙච්ච දෘෂ්ටියක් කියනවා බව ගන්නවා කියලා. ඉදව ගන්නවා කියන්නේ මරණින් මත් ඉපදීමක් නැහැ කියන දෘෂ්ටියක් කියන එකට කියන උච්ඡේද දෘෂ්ටිය කියනවා. කියලා කියන්නේ මේ ආස්වාදයේ කරගත් පස්සේ උපදේශ නැහැ කියලා හිතා ගන්නවා නැත්නම් පිළිගන්න. ඒක මහා බලපත්‍ර දෘෂ්ටියක්. සමාජ මේ භාවයේ නෙමෙයි සහවල් භාවයෙන් පස්සියයි උපදේශ නැහැ කියලා එහෙමත් තේරෙනවා සමාජයේ. එතෙන් නම් ආස්වාදයේ නැත සිටියන උපදේශ නැහැ කියලා හිතාගත්ත නම් ඒක කියන උච්චේ දෘෂ්ටිය. ඒක විනෝද කියලා. ඒ විගමනයේ උච්චේ දෘෂ්ටියේ යුක්ත ප්‍රතිචාරය කියන විරෝධතාව. දැන් තුනයි. ඊළඟට තියෙනවා චක්කු, සෝත, ධාන, ජීවහා, කාය, මන කියලා ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවානේ. ওই හයත් එක්ක තියෙන දුන්නා තුන ඇලෙනම 18ක් වෙනවානේ. ඊළඟට බාහිර ආකාරයක් තියෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒ හය ඒ තුنين ඇලෙනවා විතර 18ක් වෙනවානේ. අනේ 36යි. මේ තිස් පහ වැඩාගෙන කුස්ලාවකට කියවුණා. ඔක්කොම ත්‍රිසාර වැඩිනේ කුස්ලා. ඊළඟට අතීත කුස්ලා තිස් පහයි අනාගත කුස්ලා තිස් පහයි වර්තමාන කුස්ලා තිස් පහයි. 108යි යක්ත සම්පීතේ කෝසා මනාපස්සාන බුත වා වා වහති දුක්ඛේ සංකම්පා භාග නිසිතා කියලා දවසකේ ගාස්න වර්ගයේ කියනවනේ තේරෙන්නේ සත්‍යයේ යෝගාවේ මේ තුන් කායක බෙදෙන ඉස්සර 36යි තියෙන්නේ. තුන් කායකත් ඒකට තුන බෙදලා ගියාම 104යි. එන්න මේ 104යි තුන්නාව තමයි භවයෙන් භවයට ගෙන ගියේ ගෙන යන්නේ. එන්නේ ගෙන යන භවගමන කරන තුන්නාව කරුවන් යන වහන්සේ බෝධි මුලේදී මහා රාජා එක එක මාර්ග ඥානයෙන් එක එක ප්‍රමාණයෙන් මේ කුසලාව අමාරාධනීයෙන් අරිහත් මාර්ග ඥානයේ සම්පූර්ණයෙන් අමාරාධනය. කුසලාමාරාධන කොට මොකක්ද ගලන්නේ? නිර්වාණ අමුක්තය. නිර්වාණ අමුක්තය ගලන්නේ ප්‍රාත්‍ය කුසලාවට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා අපේ සරුවක් යන වහන්සේ බෝධි මුලයේදී භවයෙන් භවයට ගෙනියන මේ කුසලානෙමෙති පවණෙtti භව ගමන කරන කුසලාව සතර මාර්ගඥානයේ පමාදා ගන්නවා නිර්වාණ අමුත්තේ ගැලඳු දැනෙන් කොහොමදම අවසන් කළා ඒක දෙන්නේ භගවා කියලා දේ එන්න මෙහෙම විසුද්ධි මාර්ග පරිසම්පදා මාර්ගක කතා ආදීෙහි මෙම භගවා ගුණේ පද 6කට තෝරනවා අපේ බුදු සසුනේ බුදු ගුණ සංඥානා මනසකාරක උතුම්න්නේ අග්‍රස්ථාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අග්‍රස්ථාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බොහෝ සෙයින් මේ බුදු ගුණ දේශනා පවත්ලා තියෙන බොහෝ පැතිරිච්ච ඇදී මො විස්තරාත්මකව. ඒ එක කරක් තියෙනවා. මේ භගවාගුණේ විස්තර කරනකොට භගවාගේ ගාරවාදි වචන මේතං බුද්ධානං භගවන්තානං අපිච්ච භගවා ගෝති භගවා භග දෝසෝති භගවා භගවා භග පංච කෝටි භගවා භග පිළිසෝති භගවා බණීමේ පටිමේ ධම්ම රත්නං භගවා ආනං අසකරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත සංයෝති භගවා බණීවා භගවා රණ්‍ය වනපත්තානි පත්තානි තේනස්නානි අප්පසත්තානි අපනිද්දෝසානි ජනවාකානි කල්ලනං මනුෂ්‍යරාතේ කානි පටිසල්ලානසා දුක්ඛානි විභගවා ආදීවා පදවා ඊරතෙන්න පාදතේ නාතර විලාන පක්ඛේතේ සත්‍ය පරික්ඛානං විභගවා කාමීව භගවා තරසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස අධි සීලස්ස අධි චිත්තස්ස අධි ප්‍රඥායාති භගවා කාමීව භගවා චතුන්නං ඥානං චතුන්නං අප්පමඤ්ඤානං සමාපත්තීනන්ති භගවා කාමීව භගවාත්කන්න විමුක්ඛානමක්ඛන්න අදුභාතනරණවන්න මනුකුමයාර සමාපත්තීනන්ති භගවා කාමීව භගවාන සංඥා සංඥා භවනරන්ද සංඥා කස සමාපත්තීන ආනාපානසති සමාධිත්‍ය සුභ සමාපත්තියාති භගවා ආයවා භගවා චතුන්න සතිපට්ඨාන චතුන්න සම්මප්පදාන චතුන්න විචිකාදාන පංචනං ඉන්ද්‍රියාන පංචනං බලාන සත්තන කුජ්ජංගාන අරියස්සද්ධනිකත් මග්ගාති භගවා භාගීවා භගවා දසඤ්ඤං සකාරත බලඥානං චතුන්න වේකාරං චතුන්න පටිසම්භිදානං කන්නං බුද්ධ ධම්මානං ධර්මං අභිඥානං පිටවේවා භගවාති නේතං කරා පතං පිටරා කතං භාකරා කතං වගිනියා කතං යාතිසාමෝචේ කතං මිත්තාමච්චේ කතං සමනක්ඛාපුනේ කතං දේවකාරි කතං විමුක්ඛාන්තිකමේතං බුද්ධානං භගවන්තං ගෝතියමෝ දේශා සම්බන්ධිතානත්ථ පතිනා වා සත්‍තිකා දිග පාරිපාකයක් කියන්නේ පාඩම්පින බව කියනවා දෙන්නේ මේ බුදුගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ අපේ හද තුන වැඩෙන්නා වගේ බල අත්‍රාවක් පාඩක ඇති වෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේතරම බුදුගුණ දේශනා කරන පුත්තමේ පරිසම්මිදාමාංග පාළිය මහා නිදේශපාණී වැඩි ග්‍රන්ථවල බොහෝ දක්න තියෙනවා බුද්ධ ගුණ වර්ණා වාක්‍ය වර්ණ. දැන් මේකේ තේරුම මෙහෙමයි. භගවාති නේකං භගවාති ගාරවාදි වචන නේකං බුද්ධානං භගවන්තං. භගවාති මේ ගුණ පදය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට කියන ගෞරව සංකේත වචනයක්. ඒ කාලේ වුණා භගවාචන ගුණේ ගෞරව සංකේත වචනයක්. දැන් මේ බ්‍රහ්මාගමේ තේරවන බ්‍රහ්ම රාජයාට භගවාන් කියන වචනයක් යක්ෂ රාජයන් කියන භගවාන් කියලා. ඒ ගෞරවකට යුතුයි. ඒ යක්ෂ රාජයන් කෝටිය දෙනාට වඩා අසත්‍යයක් ඥානයට වඩා අපේ දරුවක් යන මහතේ ගරුකට යුතුයි. මේ භගවාන් කියන කුණපදේ ඇවිල්ලා තියෙනවා. භග රාගෝති භගවා භග දෝෂෝති භග මෝහෝති භග කාමකෝති භග කිලේශෝති භගවා ඒ කියන්නේ කෙලෙස් ප්‍රදගන්න වාර්ථයේනේ කාමයේ විද ධර්ම, දේශයේ විද ධර්ම, මෝහයේ විද ධර්ම, මානයේ විද ධර්ම, දිට්ඨියේ විද ධර්ම, කෙලෙස් විද ධර්ම, කෙලෙස් කටු විද ධර්ම. ඒසා භාගරාගාදී හේතුයෙන් භාගවත්ය. භාගි විදේ පටි විගති ධම්මරතනං භාගවත්. ඒ සරුවක්යන් වහන්සේ අනුත්තර ධර්මරත්නයේ භාගිනේ කළා, විභජනය කළා, සරුවක් ප්‍රකාරයෙන්ම විභජනය කළා, බෙදා දේශනා කළා. නිසා කරනවා. භවන මන්ත්‍රකලෝ විභාගවා. මේ 11 නව මහා භවය ඉක්මවා ගියා කෙලවර කළා අවසන් කළා. නිසා භගවා කියනවා. ඒවත් ජේවනාගේ රකින් කියනවා. අනික භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝ විභාගවා. ඒ කියන්නේ සරුවක් යනවාට කාය භාවනාවක් ගැටේ. දැන් කායන පස්සන සතිපට්ඨාන සුදුපත් කළා. භාවිත සීලෝ සීල භාවනාවක් ලැබුවා. භාවිත චිත්තෝ චිත්ත භාවනාවක් ලැබුවා. භාවිත පඤ්ඤෝ ප්‍රඥා භාවනාවක් ලැබුවා. චිත්ත භාවනා ප්‍රඥා භාවනාවෙන් සමථ විපස්සනා. ඒකත් මේ කියන භාවිතා කළ යුතු යටි යුතු උසස් ගුණ ධර්ම සියල්ලම ලැබුවා. එනිසා භාවනා. භගීවා භගවා සේවනය කළා මොනවද? අරණ්‍යේ, වනපත්තානි, පත්තානි, දේනාසනානි, අප්පසද්ධානි, අප්පනිඝෝසානි, විදනවාකානි, මනුසරාසේකානි, පත්සල්ලානි සාදුක්කානි. මේ ගුණාංග පහකින් යුක්ත වූ සෙනසුන් සේවනය කළා. අප්පසද්ධාන කියන්නේ මිනිස්යාගේ සත්‍යයක් නෙවෙයි. ගස්කොළන් වල සුලගේ වෙන දේවල් පස්කීගේ සත්‍ය නෙමෙයි මෙතන කියන්නේ. මිනිස්යාගේ කතාවක් නැති ආරන්නේ ඒ වගේම ශාන්ත කියන්නේ ආරණ්‍යකට වඩා ඈත තියෙන. ආරණ්‍ය කියන්නේ ගම්මානෙදල කම 500කින් දුර ඈත තියෙන ප්‍රදේශය. ඒකත් වඩා ඈත ශාන්ත දේලාද. ඒවා මනුෂ්‍ය කතාවක් කරන නිසා අප්‍රසද්ධායි. අප නිග්ගෝසාරි මනුෂ්‍යයන්ගේ ගෝසාවක් නැහැ. ඒ කර්මාන්ත කරනවා යාත්‍රාන සත්‍යය එනවා මනුෂ්‍යෝ කෑ කෝ ගහනවා මොනවාක්වත් සැදේ නැහැ. අප නිග්ගෝසාරි විදෙන්වා ආකාරයි මිනිස්යාගේ සුලකක් වදින්නවත් නැහැ. මාර්ගයන්ගේ සුලකක්වත් වදින්නේ නැහැ. මනුෂ්‍ය රාශියේ කාණේ මනුෂ්‍යයන් අතර රහසින් කටයුතු ධ්‍යාන භාවනා විපස්සනා භාවනා වඩන්න සුදුසු දැන. ඒකයි මනුෂ්‍ය රාශියේ කාණේ කියන්නේ මේ ධාර්ම සංස්කරණයට නෙමෙයි. මනුෂ්‍ය රාශිය කියන්නේ භාවනා සමථ විපස්සනා භාවනා රහසින් කෙරෙන දේවල්. ඒවා කරන්න සුදුසුයි. පටිසල්ලාන සාරුප්පානේ ගහක්වලට ගියත් වැලිකලාවකට ගියත් ගල්කලාවකට ගියත් උච්චවනකට ගියත් කොතන ගියත් සමාධි කරගන්න පුළුවන්. ඒ තරමට සුදුසු පරිසරය ඇති විවේක තේනාසන පරිණය කළා. එනිසාම භගවා කියලා කියනවා. ජාති සාරුවක් යනවා ඇතේ උපන්නේ උච්චවනකදීනි වාක්‍යයන බුදුනි බුදුෙන් දෙස්තර දුෂ්කර ක්‍රියාවේ කියන්නේ ආරන්නේ ගාත තේරස්ස වල සුවාසයක් තියලා නෑ. ඒ වගේම රුක්මුල. යදියෙන් බුදු වෙනස් මාස 8ක් ඇතුළු ධම්මානිකතාවේ නෑනේ. වාසය කලේ ආරන්නේ තේරස්සන විවේකස්ථානවල. ඉදිරියට ඒ වගේ විවේක කරනවා. ඊළඟට භාගීවා භගවා ජීවර පිළිකාස තේරස්ස විලාසපත්යේ ඒකත් පරික්කාරයි. ඒ කියන්නේ ලොවේදී ශ්‍රමණයන් වහන්සේලාට අවශ්‍ය ශ්‍රමණ පරිස්කාර දෙයි. ඒවට කියන සීවර, ඉන්දපාත, දේවාසන ඉලක්ක දෙකක් මේවා ඉදිරියේ පැතිරිය යන හැටියට කරුවක් කරනවා කියලා එනිකාද භගවාගේ. භාගීවා භගවා අක්කරතස් සම්මරතස් විමුක්තිරතස් අධිශේලස් අධිචිත්තස් ප්‍රතිපඤ්ඤායති. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ අර්ථ රසයක් ධර්ම රසයක් විමුක්ති රසයක් මේ සරුවක්යන් වහන්සේ ලැබුවා. අධිශීලය අධිශීලය අධි ප්‍රඥාවක් මේ සරුවක්යන් වහන්සේ ලැබුවා. ඉසයි ධර්මතාලාමී දෙවිඳ භගවතේ. එවැගේම චතුන්න ධ්‍යානාන චතුන්න අපමඤ්ඤාන චතුන්න අරෝප සමාපත්තිය. රූපාවචර ධ්‍යාන හතරක්. බ්‍රහ්ම ධ්‍යාන ධ්‍යාන හතරක්. රූපඥාන හතරක් සියල්ලම ලැබුව ගැනීම බකවාසි. අක්ඛන්න විනෝපාන අක්ඛන්න අභිදායකයන් නවන්නන කුප්පගේ අරසමාපත්තිය. ඔය අත් සමාපත්තියේ ප්‍රවේද තමයි මේ විමෝක්ෂාට අභිවාදනාට කියන්නේ. නවානුකූල විහාර සමාපත්තිය කියන්නේ අර නිරෝධ සමාපත්තිය දක්වා ඥාන ගමන් නගයි. ප්‍රථම ධ්‍යානයේ පටන් සමාපත්තිය ආකාරයි අන්තිම එක නිරෝධ සමාපත්තිය. ඒකට කියනවා නව අනුකූල විහාර කියලා. අනුකූල විහාර සමාපත්තිය ලාභී දෙරින්ද භගවානදී. දසඤ්ඤා සංඥා භාවනා දසඤ්ඤා කසින සමාපත්තියන අසුභ සමාපත්තිය ආනාපාන සති සමාධිස්සේ. ඒකට දස සංඥා භාවනා කියලා ලැබුවා. දස කසින සමාපත්තිය කියලා ලැබුවා. ගත අසුබ සමාපatti කියලා ලැබුවා ආනාපාන සමාධි ලැබුවා. ඒ ලැබුවා කියන්නේ සාවකානික වස්තම දෙන නෙමෙයි. සාවකානික සම්මිත වෙන්න බැරි තරම් සාමාන්‍යලෙද ඒ සියලු ධර්ම කාරණා ලැබුවා. ඒකාභාගම. ඒ වගේම සතිපට්ඨාන හතර ලැබූ ගැවි. සම්‍යක් ප්‍රදාන හතර ලැබූ ගැවි. සතර ඉතිපාදයන් ලැබූ ගැවි. ඉන්ද්‍රිය ධර්ම පහ ලැබූ ගැවි. බල ධර්ම පහ ලැබූ ගැවි. කොච්චන් හත ප්‍රතිලාභ කරන දැවි මාර්ගාංග හත ප්‍රතිලාභ කරන දැවි බාගපනසේ ඒවා සාවකයන් ලැබෙනවා සාවකයන් ලැබෙන මාර්ගයට වඩා අසාමාන්ත ලෙස කරුවක් කරන ආශේවා ගන්න අනික දස ඉද කථාගත බල කියන්නේ දස බලඥාන චතු විසාර චතු වෛසාර ඥාන චතු ප්‍රතිසම්පදා ඥාන සම්පිත බුද්ධ ධර්ම සත්‍ය විද්‍යාවන් මේවා ලබා ගන්නවා ඒ ගතපන ජාතියේ කවුරු අහලත් ඇති ඔය එකක් එකක් තෝරනකොට ගොඩාක් වෙලාවක් තියෙනවා ඥාන බල 10ක් තියෙනවා ආකාකාර පවසන ඥානේ කර්මිකාක ඥානේ සම්බන්ධතාවනේ ප්‍රතිපදා ඥානේ අනේක දාසදානාදා කුලෝක ඥානේ දානාදීමුක්ති කතා ඥානේ ඉන්ද්‍රිය කරෝපරි ඥානේ ඥානාදීමේ සංකලේ සෝදාන දන්නා ඥානේ භූමියේ නිවාස ඥානය, දීවත් චක්‍ර විඥානය ආස්වාදයේ කරා ඥානය. මේ දස්තර ඥානය. චක්‍ර විචාර ඥානය කියන්නේ බුද්ධත්වයේ ඥානය, එවාගෙම ප්‍රේතස්ථානයේ ආස්වාදයේ ඥානය, දෙසු අස්තරාක ධර්ම ඥානය, දෙසු නෛර ධර්ම ඥානය විසරද බව. චක්‍ර පරිසම්විදා ඥානය කියන්නේ අර්ථ ප්‍රතිසම්විදා ධර්ම ප්‍රතිසම්විදා, නිරුක්ති ප්‍රතිසම්විදා, ප්‍රතිදාන ප්‍රතිසම්විදා කියන ඥාන හතරයි. සත්‍යති බුද්ධ ධර්ම කියන්නේ අභියත කාලයේ ලැබෙන පවත්නා ඥානෙ අනාගත කාලයේ ලැබෙන පවත්නා ඥානෙ වර්තමාන කාලයේ ලැබෙන පවත්නා ඥානෙ තුනයි සියලු කාය කර්ම නුවණින් කරත්න සියලු වාචික කර්ම නුවණින් කරත්න සියලු මනෝ කර්ම නුවණින් කරත්න දැන් මේ ආයත කියන බුද්ධ ධර්ම ආයය කියන්නේ සත්‍යද බුද්ධ ධර්ම සත් අධිඥා කියන්නේ ත්‍රිවිධ ඥානෙ දිව්‍ය ශ්‍රවත ඥානෙ, කරපිත ඥානක් ඥානෙ තුනයි. මේ සඳහන් කළ බුද්ධේ නිවාස ඥානයයි, දිව්‍යචක්ක ඥානයයි, ආස්වාසේ ඥානයයි මේ කායක දේවා ශබ්දද අවිඥා. එතකොට මේ ධර්ම සියල්ලම ඒ සංවාක්‍යයන් වහන්සේ ලැබු ගැනීම භගවාන වේවා. අන්තිමට කියනවා භගවාන් කියන මේ ගුණ පදයේ මහා මායාව කුණියට ගුණමක් නෙවෙයි. එහෙම නැත්නම් මහා ප්‍රජාපති ගෝතිමින්වත් කරන නමක් නෙවෙයි. සුද්ධෝදන මහ රාජ්‍යවත් කරන නමක් නෙවෙයි. මාපත කේමත ඥාති බන්දුන් කරන නමක් නෙවෙයි. ඉතින් පිටා කරන නමක් නෙවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරන නමක් නෙවෙයි. දෙවියන් බ්‍රාහ්මණයන් කරන නමක් නෙවෙයි. එහෙමනම් විමුක්කාන්තික මේකන් බුද්ධානම් භගවන් සාරණ බෝධිආනුලේ සහ සම්බන්ධ ඥානස ප්‍රතිලාභා සත්‍තිකා සංයති ගතිකම් භගවාදී. ඒකනේ විමුක්ති කියලා කියනවා සතර මාර්ගයකට කියන විමුක්ති කියලා. සතර ඵලයකට විමුක්ති කියනවා. ඒ අතරින් අතරින් අරිණක් මාර්ගයේ ඵලය. මේ දෙකෙන් විමුක්ඛාන්ත කියලා. විමුක්ඛාන්ත කියන්නේ මිදීමේ අවසන්තය. කෙලෙසුන්ගේ මිදීමේ අවසන්තය අරිණක් මාර්ගඥානයේ අරිණක් ඵලය. එකම චිත්තයෙන් පිළිගන්නවා. එතකොට මේ අරියත් මාර්ග අරියත් ඵලයේ විමුක්ත සාන්තෙහි බෝධි මූලයේදී මේක බෙදලා තෝනේ දැන් බෝධි මූලයේදී සරුවක් යන මහත්ේලාට අරියත් මාර්ග බෙදලා දෙනකොට සත්‍තිකා පඤ්ඤාති ඒක ප්‍රඥාක්තිය කියන්නේ ඒ විවේම ලැබෙච්ච කුලධාමයක් තමන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ දැනීම ලැබුණා වූ කුලධාමයක් තමයි භගවා කියන තුනලා ලෝකේ නම් ක්‍රම හතරක් තියෙනවානේ ආවස්තික නාම දින්නික නාම නේමිතික නාම අදිට සමුප්පාද නාම කියලා නම් ක්‍රම හතරක් තියෙනවා ඒවා එකක් එකක් තේරුම් ගන්න උගාදෙනවා ආවස්තික නාම කියන්නේ එක එක කුජලයන්ට ඇයි මේ අවස්ථාව නම් කරනවා දැන් අපි එක මිනිහෙක් ගත්තොත් කොයිතරම් කරන්නේ නම් ගොවිය. දෙනකොට ලියන්න. කාමයක් හදන්න තියෙන්නේ. ඒක නැත්තම් දෙනත් වෙනත් හැකියාවක් වෙනකොට ඒ ඒ අවස්ථාවක් ගන්න තියෙනවා. ඒක වඩා දැන් අපි ගමේ ගැන බැලුවම කුඩා කාලේ වස්සා. එකක් නාම දෙකුණාම නාම. වැඩ කරන පොලේ කුණාම ගුණ. ඊළඟට වයසට ගියා බල වර්ධනය වෙනවා පාළි. ඒ කියන්නේ තින් වරකට. ඒකෙන් බල මේ වැඩේ කියන්නේ මාත් ඇරි සතා. එලාම එක එක පුද්ගලයන් එක එක සත්‍යයන් අවස්ථානුකූලව තවද නමන තියෙනවා ආවස්තික නාම. ලිංගික නාම කියන්නේ කලම්කාරණය කරන දේවල් අනුව පාවිච්චි වෙනවා. පාලිසලක් කාපීදා දීකාරී මාලි ලබිනා. දැන් කුඩයන් කරන්නේ කියනවා ඡප්පිය කියලා කුඩයන්. ඒ වගේම ඉස්සර ඉන්දියාවේ දැන් කියනවා මේ අතරයන් ගීයක් අතේ කියන දෙකයක් තියෙනවා මිනිස්යන් අතර. යකන දාන්නේ කියන. ගාමීන ඇටාට තියෙන දල ඒ දල විකාරක කියන දාන්නේ කියන. ඒ වගේම ඇටාට දෙන මුදල සම් පරිදි කියලා කියන. ඒ කියන අටක් වාගේ මුදල නිසා. ඒ කරන්නේ අපේ කරන වැඩ. හරි. මා කරන්නට මායි. ඒ වගේ එක එක කුජයන්නේ ඒ ධර්ම දේවල් අනුව ශාරීරික සම්බන්ධ දේවල් අනුව නම් සමතයට කියනවා නිනිකතාව කියනවා. මේ යුක්ත නාම කියන්නේ ගුණනාම. ගුණනාම. දැන් පාළියට කලදිනියෝ, තේරිච්චු, ඒවාගේ වචන කියන ගුණනාම. අවිඥාය කියනවනම් කලදිනියෝ කියන. ඒ වගේ කියනවා අපි කියනවා ධ්‍යානලාභිය කියන්නේ අවිඥාලාභිය. අර ගුණනාමයක් නේ. ඒක හොඳ පැත්තේ නරක පැත්තේ දෙකම නැගෙනවා. ඒක දැන් මෙතන කියන්නේ ගුණනාමයක් කියන්නේ විශේෂ ගුණනාමයක් කියන්නේ අපි භාගතුන් වහන්සේට ආරාම කියලා. සම්මා සම්බුද්ධෝ කියලා. විද්‍යාකරණ සම්පන්නෝ කියලා. සුගතෝ කියලා. ලෝකමිදෝ කියලා. අනුත්තරෝ පුරුෂලාම සාර්ථී කියලා. බුද්ධෝ කියලා. සත්‍යමේ මනුෂ්‍යයන් කියලා. භගවා කියලා. ඔක්කොම තමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්ත ගුණයක් නිසා ලැබෙති නම. කෙනෙක් පැහැදිලිවම නෙමෙයි. මේ ධර්ම ස්වභාවය නිසා ලැබෙති නම. ඒවට කියනවා නේමිතික නාම කියලා. අවිච්ඡ සමුත්පාදනය කියන්නේ කැමති කැමති දේ සබා ගන්නවා නම් දැකලා ගන්න ගන්නපාල සීවර්ධන ගුණපාල ඔයාගේ නම් තේනවානේ මිනිස්සු කනවාගත නම් එක එක භාෂාවක් කරනව කනවා ගන්නවා නම් ඒක අනුවර්තනාමයක් නෙමෙයි තමන්ගේ කැමැත්ත අනුව සබා ගන්න නම් ඒකට කියනවා මේ අදිත්‍ය සමුප්පන්න කියලා ඉතින් මේ කියන නම් අතරින් මේ භගවා කියන ආදී ගුණපද මේ මෙත්කනාව කියලා හඳුන්වන ආත්මතාවල කියන්නේ යම් කිසි උසස් ගුණයක් හේතු කොට ලැබිච්ච ගුණලා. දැන් අපි නමෝ තස්ස භගවතු කියන්නේ මෙන්න මේ කියන අර්ථ සංකාරයක් ඇති භාගතුන් වහන්සේ නමස්කාර වේවා කියන දේ. ඊළඟ අරහතු. ඊළඟ සාකා ධාත්මද දෙකක් ඒවත් කෙටියෙන්වත් කියලා දෙන්න. අරහතු කියන්නේ සත්‍යාරහතෝ නම් ඒ අභිගතන ප්‍රාර්ථන කරන නමස්කාර වේවා. අරහතෝ කියන මේ වචනේ තේරුම් පහක් අර්ථකථන දක්වනවා. සවාසන සතර ක්ලේශයන් කෙරෙහි දුරු වූ නිසා අරහණක් වෙනවා. සතර මාර්ගඥානෙන් කෙලෙස් සතුරන් නැසු නිසා අරහණක් වෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආකින පස්ස වේදනා සංඥා උපාදාන පව ජාති ජරා මරණ කියන මේ දොළොස් අංගයක් ඇති භව සංස්කාර චක්‍රේ සංස්කාර චක්‍රේ සිඳු නිසා ආරාමයේ දෙවිතුන් සෑම දිනා කරන පූජාවන සුදුසු නිසා ආරාමයේ කාමිනවත් කලක් නැති නිසාද ආරාමයේ ඔය දේ තේරුම් ගන්න තියෙනවා එතකොට සත්‍ය අරහතෝ නම් මේ කියන ගුණස්කන්ධයන් කියන යුක්ත අරහුණේ සබන්වාගත සරුවක් යනවා නමස්කාර වේවා ඊළඟ සත්‍ය භාගවතෝ සම්මා සම්බුද්දස නම. ඉතින් සම්මා සම්බුද්ද කියන්නේ සම්මා සාමච්ච සම්බ ධම්මාන බුද්ධත්තා සම්මා සම්බුද්ද. සම්මා කියන්නේ නිසිසි. නිවැරදිව. නැත්නම් සියලු ආකාරයෙන් ඉතිරිවක් නැතුව. සාමං කියන්නේ සමන්න. සම්බ ධම්මාන සියලුම ධර්මයන් බුද්ධත්තා අවබෝධ කර ගැනීම සම්මා සම්බුද්දන වේ. ඒ කියන්නේ සෑම ධර්මයක්ම චතුරාර්ය සත්‍යය සම්බන්ධයි. හැම දෙයක්ම චතුරාර්ය සත්‍යය නම් අවබෝධ කළ බවයි මෙතන කියන්නේ. ඒකේ නිදසුනක් කියනවා නම් දැන් අපේ ඇස ඇස දුක්ඛ සත්‍යයි. ඇස ඉපදීම හේතුව දුන්නාම සමුදය සත්‍යයි. ඒ ප්‍රඥාවගේ විරෝධය ඇති කිරීම නිරෝධ සත්‍යයි. ඒ ප්‍රඥා විරෝධය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග මාර්ග සත්‍යයි. ඔය වගේ එකක් එකක් ගානේ චතුරාර්ය සත්‍ය දන්ව දන්වා සියලු ආකාරයෙන් අවබෝධ කරගන්න. ලෝකනාථයේ චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙන කිසිම දෙයක් නැහැ. ඒ සියල්ලම චතුරාර්ය සත්‍යයට දන්වමින් ආબોධ කරගත බැරි සම්මා සම්බුද්ධ කියලා. ඊළඟට තවත් තියෙනවා පංචවේද ඥානය මණ්ඩලය කියලා දහම් පද පහ. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ ප්‍රත්‍යක්ෂය. ඒ කොම් අනුන්ගේ උපදේශයන් ඇතුළු ආબોධ කරා. අන්න ඒක නිසා සම්මා සංකෝචනය. දැන් අපි සැලකබලමු. නමෝ තස්ස භගවතු නමෝ තස්ස අරහතු නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස ඒ භාගතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒකයි මෙතේ. දැන් අපේ රාහුල්වාද නමස්කාරයේ වගේ රහතන් වහන්සේ ඔක්කොටම නෙමෙයි මෙතන කියන්නේ. බුදුරජාණන් වහන්සේට සතර මාර්ගඥානය ලැබුණා. නමුත් රහතන් වහන්සේගේ සතර මාර්ගඥානය වගේ නෙමෙයි. රහතන් වහන්සේලාට වාසනා කියන කෙරේ ඉතුරුය. නමුත් සරුවක් යනවාද සවාසන සතරක් ප්‍රේතයන් ප්‍රහාණය වුණා. නිසා කරුවක් යන වාසයේගේ ආරම්භණයටයි මේ නමස්කාර දෙතර කියන්නේ. ඒකෝට දැන් අපි හැමදාම සත්‍ය ගන්නකොට බුද්ධ වන්දනා කරනකොට දෙලක් දෙලක් අවස්ථාවල නමස්කාර කියනවා. මේ නමස්කාරයත් නිතර නිතර නිතර භාවිත කරනවනම් මෙන්න මේ කුලස්කන්ධය තමයි අපි ආවා කියලා කලා වෙන්නේ. ඒ නිසා අපි උදේ නිින්දෙන් අවදෝෂයක් පටන් දාට දහස්වරක් හරි මේ নমස්කාර පාඩේ ඉතින් හරි ජීවනවන අපි කරන ලබන්නේ බුද්ධ අනුශාසී භාවනාව. ඒ වාක්‍යයේ සිට බුදුගුණ අරමුණේ පිරිසිදු වෙනවා. භාවිතාවේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ගොච්ඡංග මාර්ගාංග ධර්ම පවා ඒ සිටේ ලැබෙනවා. ඒක නිසා මේ নমස්කාර පාඩේ පවා අපට චිත්ත සමාධියක් උපදවා ගන්න හේතුව භාවනාව. ඒ වගේම নমස්කාර කිරීම කාය වන්දනාව චාරිත්‍ර සීලයට වැටෙනවා. ඒවාගේම සීලයක් සමාධියක් ප්‍රඥාවක් තුන මේ ඇතුලේ ගැලපෙනවා. අර කාය වන්දනාව කරනකොට කයින් වදිනකොට ප්‍රශ්නේ දේශවා ඒක සීලයටයි චාරිත්‍ර සීලය. ඊළඟට මේ ගුණපදේ ජීවෙනකොට අපේ සිතේ නිවනයටපත් වෙනවා. ඒක තමයි චිත්ත සමාධි සමාධි. ඊළඟට අපි මේ ගුණස්කන්ධය අවබෝධ කරගන්න ප්‍රඥාව වැඩෙනවා. ඒක තමයි ප්‍රඥාව. නිසා මේ নমස්කාර පාඩයෙන් අපි කරන්නේ යන්දරාණයෙන් කරන්නේ සීලය සමාධිය ප්‍රඥාව තුළ දිනු කිරීම. ඒ තුන රැකගත ආර්යසත්‍ය මාර්ගයේ තන කෙරේ. ආර්යසත්‍ය මාර්ගයේ දෙනකොට බෝධිපාක්ෂාම 37 එින් ගැලේ. ඒ ධර්මතාවයේ සිටේ දැනෙන්න වැඩෙන්න අපේ සංකාරණය කෙරෙසුණු කුණී වෙනවා. කුණී වීම නිසා අපේ කුසල කුසල ටිකක් ටිකක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරගන්නවා වේ. යන්දාසකලියකට හිතේ කාග්‍රතාව ඉස්තාවල වෙලා විපස්සනා ඥාන දුන් වෙලා සෝවාන් ආදී මාර්ග ඵලාන කරමින් අග්‍ර අමාමහ නිවන් අවබෝධ කරගන්නට මේ කුසලයේ උපනිශ්‍රේ වෙනවා. අපේ ශාස්ත්‍රායකයන් වහන්සේ බෝසත්සම්භාගත රූපාලයේ තුල බුද්ධ ශාසන 512 දහසකදී මේ නමස්කාර පාඨය පවත්වා කළේ. ගෞතම බුදුන් අන්නයට මේක උපදේශ වශයෙන් දේශනා කළා. මේ වාගේ නමස්කාරයේ භාවනාවක් ඇටේට ආර්යශ්‍රේෂ්ඨ මාර්ගයේ ප්‍රතිපදාවක් ඇටේට අනුගමනය කරමින් බෝධි සම්භාර පුරා ඕමනාරා වැඩිහිටියන මාර්ග පරාජයකට ලෝතුරා බුදු සතරමඟාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයෙන් වචනින් අපේ ගෞරවාචාර නමස්කාරයේ ගෞරවතර ධර්ම ධාතුවට අපේ නමස්කාරය වේවා. ආරි මහා සංඝරත්නයට අපේ නමස්කාරය වේවා. අපට අද මේ පුරණ නමස්කාර පාඨයේ පටන් අනිකුත් සියලු ආකාරයෙන් රැස් කරගන්න ලැබෙන දාන සීල භාවනා, සීල සමාධි ප්‍රඥා මේ සියලුම කුසල සම්භාරය අපට ධ්‍යාන අභිඥා මාර්ග ප්‍රාණ ක්‍රමයෙන් දතෝ බෝධි ඥානයෙන් නිර්වාණ සාර්ථක නිර්වාණ අවබෝධයේ පිහිටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙතෙකින් අප විසින් ශස්පත් කර ගන්නා ලද නිර්වාණ ගාමිනී කුසල සම්භාරය තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්මදාසු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවුව පරලෝ සුගතිය ශාන්ත නිවන දක්වා අසලක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා සබමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා Thank you. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ